मानु ධම්මෝ එවං භාමී තං අනතිසෝති ඉති අද්ධත්තං වාකායේ කායනුපස්සී හරති බයින්දාවා කායේ කායන පරින්දාවා जन्ते बैन्दाये तायानुसी हरति संदयधर्मानुस යං උපසංහරති पुनश्च परम् भिक्वोषयतापि पश्य य शरीरम् शिवतिकायछन्वितम् अखिकानि पुण्यगितानि तेरो वसिकानि සෝයිමමේව කායං උපසංහරති අයං පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒකම් අනතිතෝති ඉතියංජන්තං වා කායේ කායානුපස්සී විහෙරති බහින්දාවාපායේ කායනුපස්සී විහෙරති අඤ්ඤන්ත බහින්දාවාපායේ කායනුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අන්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතාති वदेवज्ञानमत्साय पतिषति मत्साय अनिशितो च विहरति न च किञ्चि लोके उपादयति एवं भिको भि कवे य पायानु पश्चि विरति च परम् भिक्वे भिक्कोषय्यतापि पश्य शरीरम् शिरपिकाय चण्डितम् අට්ඨිකානි පුතිනේ චුල්ලක ජාතානි සෝයින මේව කායං උපසංහරති අයං තිඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවී තං අනතිතෝති ඉතියඤ්ඤත්තං වාඛායේ කායනුපස්සී විහෙරති බහින්දාවාකායේ කායනුපස්සී විහෙරති අඤ්ඤන්ත බහින්දාවාකායේ කායනුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති පත්තිකායෝති වාපනස්ස සතිපත්චුපක්ඛිතාති යාව දේව ඥානමත්තාය පටිච්චති මත්තාය අනිසිතෝ ච විහෙරති නචකින් ච ලෝකේ උපාදීයති එවං චිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති කතං චපන භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි තිතජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛ දුක්ඛං වේදනං වේදියාමි ත්‍රිපජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමි ත්‍රිපජානාති සාමි සංවා සුඛං නං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි තිතජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමි චිපජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමි චිපජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමි පිපජානාති සාමි සංවාං අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමි සංඅදුක්ඛම සුඛං වේදනං වේදියාමි පිපදානාති නිරාමිසං වාං අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමි තේ පජානාතේ ඉති අඤ්ඤන්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහින්දාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති නඤ්ඤන්තේ බහින්දාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති අන්ති වේදනාති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ චවිහෙරති නචකින්ති ලෝකේ උපාදීයති එවං භෝබික්ඛවේ බික්ඛෝ වේදනාසු වේදනානුපස්සී විහෙරති